සොයනස දැන් තවදියා සොයනස දැන් අපේ ශ්‍රද්ධාව කියලා කියන්නේ සොයනස බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ කෙරෙහිම එක හා සමානව එක ලෙවල් එකට ඒ ශ්‍රද්ධාව තියෙන එකද සොයනස නැත්නම් ධර්ම රත්නයේ කෙරෙහි ශ්‍රද්ධාව වැඩි වුණාම සොයනස කොහොමත් බුද්ධ රත්නයේ සංඝ රත්නයේ කෙරෙහි ශ්‍රද්ධාව වැඩි වෙනවා ඒ ඒ තුන තුනම සොයනස සම්බරව තියෙනවා එකට යනවා ඒ කාරණා තුන මොකද එකක් ගැන පහදිනවා නම් අනිත් දෙකත් ඒකත් එක්ක බද්ධ වෙලා තියෙනවා එතකොට ඒ ටික එහෙම වෙනකොට අනිත් කරුණු ගැනත් ඒ කියන්නේ විශේෂයෙන් ශික්ෂා මාර්ගය ගැන වැටහීම පටිච්චසමුපාදය ගැන වැටහීම ඇති වෙනවා අර පෙර භවයේ මතු භවයේ ආදී ගැනත් ඉතින් ඒ ධර්මය කියන තැනට ඒ ඔක්කොම ඇතුළත් ඉතින් අපිට යම් යම් ධර්ම කාරණා ගැන පටලැවිලි තියෙන්න පුළුවන්. ඒක හරියට තේරෙන්නේ නැහැ, වැටහෙන්නේ නැහැ. එහෙම කරුණු තියෙන්න පුළුවන්. හැබැයි ඒ තේරෙන්නේ නැති තැනදිත් අර සද්ධාව තියෙනවා නම් අපි තුල ඇති වෙන්නේ නීවරණ විචිකිච්ඡාව නෙමෙයි. එතකොට අර කරුණු දැනගැනීමේ විමසිලිමත් ගතිය තමයි ඒක එහෙමද මෙහෙමද කියලා අපි තුල මතුවේ. සද්ධාව තියෙනවා නම්. නැතිනම් අර නීවරණ විචිකිච්ඡාව තමයි ඇති වෙන්නේ. ඒ කියන්නේ සනස නීවරණ විසින් අපිව යටපත් කරන ඉඩ දෙනවා කියන එක. ඒක ඒක වහලයි.